දේශනාව දේශකයන්න් වහන්සේ අතුරුගිරිය අබේපුර අබේ දර්ශනාරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පරපාමුල්ලේ සිරි විමල ස්වාමීන් වහන්සේ ගිරිමානන්ද සූත්‍ර දේශනාව පිළිබඳ විවරණයක් අද ධර්මානුශාසනාව තුළින් සිදු කෙරෙන්නේ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 විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනබිරත සංඥා සබ්බ සංකාරේසු අනිච්ච සංඥා ආනාපාන සති සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්තුනි අද අද දවසේ මේ උතුම් බුද්ධ භාසිතය මේ ආශ්චර්යමත් හෙළිකිරීම ඔබ සියලු දෙනාටම දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ. පින්නතුනි මේ ගිරිමානන්ද සූත්‍රයේ අන්තර්ගත වෙලා තිබෙන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ. අපි සාමාන්‍යයෙන් බෞද්ධ හැටියට ගිරිමානන්ද සූත්‍රය අපට හමුවන්නේ පිරුවානා පොත් වහන්සේ තුල ඉතින් මේ මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා ලාංකික පිරිත් පොත නිර්මාණය කරනකොට අංගුත්තර නිකායේ දසක නිපාතයෙන් තමයි මේ සූත්‍රය අරගෙන මේ පිරිත් පොතට එකතු කරලා තියෙන්නේ. පින්නතුනේ විශේෂයෙන් මේ ගිරිමානන්ද සූත්‍රය දේශනා කරන්න මුල්ුණු හේතුව අපේ ගිරිමානන්ද ස්වාමින් වහන්සේ අසනීප වෙලා රෝගීව සිටියා. උන්වහන්සේ හැවැත් නුවර හිටියේ. ඉතින් ඒ කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේත් සවැත් නුවර හිටි මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ සහ ආනන්ද ස්වාමීන් වහන්සේ බොහෝම හිතමිත්‍ර යාළු ස්වාමීන් වහන්සේලා දෙනම. ඉතින් මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ අසනීප වෙලා දිගින් දිගටම දිගින් දිගටම රෝගී තත්ත්වය වැඩි වෙන නිසා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ හමු වෙලා ගියා සිටියා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ අසනීප වෙලා රෝගී වෙලා උන්වහන්සේට කායික මානසික සුවය, ශක්තිය, නිරෝගී සුවය ලබා දීම සඳහා අප කුමක් හෝ කළ යුතුයි කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කියා සිටියා ආනන්ද ඔබ මේ දස සංඥා ඉගෙනගෙන මතක තියාගෙන දස සංඥා විස්තර කරලා දෙන්නට කියලා. ඒ අනුව වාග්යතුන් වහන්සේ දස සංඥා විස්තර කළා. එතකොට මේ සංඥා කියලා කියන එක මොකක්ද කියන අපි ඉස්සෙල්ලා තේරුම් ගන්නට ඕන. සංඥා කියලා කියන්නේ පින්නතර සටහන්. අපි නිත්‍ය වශයෙන් හිතාගෙන ඉන්නවා මේ මේ දේවල් තියෙනවා මේ මේ දේවල් සැපයි සුන්දරයි මේ මේ දේවල් දුකයි අමහිරි ආදී වශයෙන් අපි සටහන් හදාගෙන තියෙනවා. මේ සටහන් උපාදාන කරගෙන තියෙනවා. එතකොට මේ සටහන්ම තමයි හෙවත් මේ සංඥාම තමයි අපේ ජීවිතයේ බොහෝ දුක වේදනාව කනස්සල්ල අ르බුද ඇති කරලා තියෙන්නේ ඊළඟට අපට සතර පාය උපදීමට පවා අපි මේ බැඳී ගිපු සංඥා හෙවත් සටහන් තමයි අපට උපකාර වන්නේ එතකොට අපි ඒ නිසා හොඳට මේ දස් සංඥා අපේ ජීවිතේ පුරුදු කරන්න ඕනේ මේ සංඥා 10 දේශනා කරගෙන යනකොට කෙනෙකුට පුළුවන් මේ 10න් Tamanට වඩාම හොඳයි කියලා හිතෙන, ලේසි කියලා හිතෙන, පුරුදු කරන්නට ඕන කියලා හිතෙන එකක් මොකක් හරි ඉස්සෙල්ලා තෝරගන්න. මේ 10ම ඔබ ලහිලහියේ දවසෙන් දෙකෙන් තුනෙන් පුරුදු කරන්නට ඕන කියලා කලබල වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේකේ ඔබට අවශ්‍ය එකක් ඉස්සෙල්ලම පුරුදු කරන්න පුළුවන් පුහුණු කරන්නට පුළුවන් සමස්තයක් වශයෙන් මතක තබා ගන්න තියෙන්නේ හැම තිස්සෙම අපි අලුතෙන් නිතර නිතර නිතර නිතර සංඥා ගොඩගහ ගන්නවා ඒ ගොඩගහගත්තු සංඥා නිසා අප තව තවත් ජීවිතයේ අපට බර වැඩි වෙනවා දැන් අවුරුදු 7 8 අපිට තිබුණු සංඥා ටික කොහොමද අවුරුදු 17 18 වෙනකොට තව සංඥා වැඩි වුණා විස්තර ස්පායනකට තවත් වැඩි වෙනවා හඳුනා ගැනීම සතහන් ඊළඟට අපි අවුරුදු 30 40 තව එහාට එහාට යනකොට සංඥා මේ ලෝකයේ පිළිබඳව වැඩි වෙනවා සතහන් තබා ගන්නවා වැඩි වෙනවා සතහන් වැඩි වෙන්න වැඩි වෙන්න අපිට ජීවත් වෙන්න බැරි වෙනවා මානසික රෝගින් වෙන්න පුළුවන් කායික රෝගින් වෙනවා සීදී නසා ගන්නවා බොහෝ අර්බුද ගැටුම් ඇති වෙනවා එතකොට දැන් මේ සංඥා 10න් පළවෙනි එක තමයි පින්නතුනේ අනිත්‍ය සංඥා කියලා කියන්නේ එතකොට අනිච්ච සංඥා කියලා කියන්නේ දැන් අනිච්ච කියලා කියන එක හොඳට තේරුම් ගන්නට ඕන මේ වෙනස් වෙන බව. වෙනස් වෙනවා. හැම මොහොතකදීම එකම විදියට පවතින වෙනස් වෙනවා. වෙනස් වීම පිළිබඳව සටහන. එතකොට මේ අනිච්ච සංඥා යටතේ අපට තේරුම් ගන්න කියලා කියලා තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මෙන්න මේ දේවල්. දැන් අපි රූප රූප කියලා කියන්නේ මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ ඒ වගේම උපාදාන රූප 24. ඒකට මෙන්න මේ රූප දෙහා අපි බලන විදියක් තියෙනවානේ. එතකොට ආනාපානසති භාවනාව වැඩිවීමෙන් ඊළඟට ඉරියාපත භාවනාව වැඩිවීමෙන් චතු සම්පජඤ්ඤ භාවනාව, පටික්කෝල භාවනාව, ධාතු මනසිකාර භාවනාව, ඊළඟට නව සීවතික වශයෙන් මේ රූපය වෙන් කරලා වෙන් වෙන් කරලා අපි බලනවා. එතන මේ බලලා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා ඒ රූප වෙනස් වෙන අයුරු. නුවණින් මෙනෙහි කරනවා. ඒ නුවණින් මෙනෙහි කරනකොට ඒ තුළ සකස් වෙන්නේ ආනිච්ච සංඥාවක්. ඒතරේ නුවණින් මෙනෙහි කරා කියලා අපේ තියෙන ලස්සනට තියෙන මේ සතර මහා භූත රූප මෙනෙහි කිරීම නිසා අනිත්‍ය වෙලා විශේෂයෙන් අනිත්‍ය වෙලා යන්නේ නැහැ. අනිත්‍ය වේ යන ස්වභාවය අපි නුවණින් මෙනෙහි කරනවා. එතකොට අනිත්‍ය වූ හේතුන්ගෙන් හටගත්තා වූ රූප අනිත්‍ය වී යනවා කියලා නුවණින් දකිමින් ඉන්නවා. එතකොට ඒක ලොකු සැහැල්ලුවක්. ඊළඟට වේදනා. දැන් පින්නතුනේ දැන් වේදනා අනිත්‍යයි. ඒ කියන්නේ දැන් අපි දන්න ඕනේ සැප වේදනා තියෙනවා දුක් වේදනා තියෙනවා මධ්‍යස්ථ වේදනා තියෙනවා දැන් සාමාන්‍යයෙන් මේ සැප වේදනා අපි හිතාගෙන ඉන්නේ අවිද්‍යාව සහගතව ඉඳපු කාලේ සැප වේදනා ස්ථිරයි ඊළඟට දුක් වේදනා ඒවත් ස්ථිරයි ඊළඟට මධ්‍යස්ථ වේදනා ඒ මධ්‍යස්ථ බව ස්ථිරයි කියලා හිතනවා නමුත් සැප වේදනා දුකක් බවටපත් වෙනවා දුක් වේදනා අනිත් පැත්තට සැප වේදනා බවටපත් වෙනවා මධ්‍යස්ථ වේදනා වෙනස් වෙනවා හැම මොහොතකදීම මතක තබා ගන්න තියෙන්නේ මේ වේදනා ස්පර්ශ පත්යෙන් හටගත්තේ ස්පර්ශ වෙනස් වෙනකොට වේදනා වෙනස් වෙනවා. ඉතින් ඒක නුවණින් මෙනෙහි කරනකොට ශ්‍රාවකයාට ලොකු සැනසෙල්ලක් ඇති කර ගන්න පුළුවන්. ඊළඟට පිනතින සංඥා අනිච්ච. දැන් අපි දනවා සංඥා හයක් තියෙනවනේ. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා වශයෙන්. ඉතින් මේ සංඥා හයම අනිත්‍යයි. නිවසක් ඇතුලේ ස්වාමි පුරුෂයා තුලින් මේ සංඥා හය දකින්න පුළුවන්. බිරිඳ තුලින්, දරුවෝ තුලින්, අමතාත්ත තුලින්, ගියක් ඇතුලින් මේ සංඥා 10 අනිත්‍යයි කියන එක දකින්න පුළුවන්. එතකොට ශ්‍රාවකය තේරුම් ගන්නට ඕන ස්පර්ශපත්තියෙන් හටගත් මේ සංඥා ස්පර්ශ වෙනස් වීමෙන් වෙනස් වී යනවාය කියන වගේ. වෙනස් වී යනවා, අනිත්‍ය වී යනවා. ඊළඟට සංඛාරා අනිච්චා. සංඛාර කියන්නේ මෙතන චේතනාවටනේ. එතකොට හේතුන්ගෙන් සකස් වුණු සියලු දේ අනිත්‍ය වෙනවා. සබ්බේ සංඛාරා අනිච්චයි. සියලු සංස්කාර අනිත්‍යයි. අවිද්‍යාවෙන් හටගත්තා වූ සංස්කාර අනිත්‍ය වෙලා යනවා. එතකොට සංඛාර කියන්නේ ස්පර්ශයන් වෙනස් වෙනකොට වෙනස් වී යන ස්වභාවයෙන් යුක්ත දෙයක් කියන එක ශ්‍රාවකයා නෝනින් මෙනෙහි කරලා තේරුම් ගන්නට ඕන. ඊළඟට පින්නතුනේ බලන්න විඥානං අනිත්‍ය. ඒ විඥානය කියන්නේ හිත. හිතත් වෙනස් වෙන ස්වභාවයට අයිති. වෙනස් වෙන එක නතර කරන්න බෑ අපි කාටවත්. මේ හිත හරීම වේගවත්. පුදුමාකාර වේග දුරංගමං ඒකචා. හරීම දුර යනවා. එතකොට විඥාණය අනිත්‍යයි. ඒ කියන්නේ මේ හිත අනිත්‍යයි. ඒක ශ්‍රාවකයන් නුවණින් දකින්නට ඕන. එතකොට හොඳට නුවණින් දකින්නට ඕන මේ නාම රූපයන්ගෙන් හටගත් විඥාණය නාම රූප ධර්ම වෙනස් වීමෙන් වෙනස් වී යනවා. ඒක ඔබට මට නුවණින් මෙනෙහි කිරීමෙන් තමයි දකින්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ආනන්ද මේ අනත්ත් සංඥාව වෙන. කතමාචානන්ද අනත්ත් සංඥා. මොකද්ද ආනන්ද අනත්ත් සංඥාව කියලා කියන්නේ? දැන් මේ පළවෙනි එක තමයි පින්නතුනි චක්කුම් අනත්තා. ඒ කියන්නේ මේ චක්සු ප්‍රසාදය අනාත්මයි කියලා මෙනෙහි කරන්න කිව්වා. දැන් රූප දැකීමේ ස්වභාවයක් නිදන්ගත වෙලා තැම්පත් වෙලා තිබෙනවා මේ චක්සු ප්‍රසාදය තුල. එතකොට චක්කුම් පුරාණ කම්මම් මේ හැ කියන්නේ පුරාණ කර්මයක්. කර්මයෙන් හටගත්ත දෙයක්. මහා භූත රූපයන්ගේ ප්‍රසාදයයි චක්සු ප්‍රසාදය. එතකොට චක්සු ගෝලය තුල චක්සු ප්‍රසාදයේ මේ රූපය චක්සු ප්‍රසාද රූපය පිහිටලා තියෙනවා. එතකොට මේ චක්සු ප්‍රසාද රූපය ඇසුරු කොටගෙන රූප 54ක් තියෙනවා. ඒතර ශ්‍රාවකයා හිතන්නට ඕන මේ ඇස මට ඕන විදියට පවත්වන්න බෑ. මා කැමති විදියට පාලනය කරන්න බෑ. දැන් ඇස් වාට්ටුවට ගිහිල්ලා බැලුවාම තවදුරටත් මේ ගැන කරුණු අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට පෙනෙන රූපං අනත්ත. මේ වර්ණ රූපය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න කිව්වා. සෝතං අනත්ත. සෝත ප්‍රසාදය අනාත්මයි කියලා මෙනෙහි කරන්න කිව්වා. ශබ්ද ඇසීමේ ස්වභාවය නිදන්ගත වෙලා තියෙනවා. ඒ වගේම කර්මයන්ගෙන් හටගත්තේ සතර මහා භූතයන්ගේ ප්‍රසාද රූපය සෝත ප්‍රසාදය. ඊළඟට මේ කන් බෙරේ තුල තම වගේ මුණ්ඩක් වගේ රෝම රැහනක් තියෙනවා. ඒ ආශ්‍රිතව තමයි මේ සෝත ප්‍රසාදේ පේරලා තියෙන්නේ. එතන සෝත ප්‍රසාදයට පරිවාහිර වශයෙන් පරිවාර වශයෙන් රූප 57ක් තියෙනවා. ඊළඟට මේ සද්දා අනත්තා. ඒ කියන්නේ පින්නතුනේ ශබ්ද රූපයක් අනාත්මයි කියා මෙනෙහි කරන්න කිව්වා. ගාණං අනාත්තා. ගාණ ප්‍රසාදය අනාත්ම වශයෙන් දකින්න කිව්වා. මේ අපි දන්නවා දැන් මිහිරි සුවඳ, අමිහිරි සුවඳ විඳ ගැනීමේ ස්වභාවය, ආසාව, කැමැත්ත ස්වභාවය නිදන්ගත වෙලා තිබෙනවා ගාණ ප්‍රසාදය තුළ. කර්මයන්ගෙන් සකස් වෙන්නේ. සතර මහා භූතයන්ගේ ප්‍රසාදයක් තමයි මේ ගාන ප්‍රසාදය. එතකොට මේ නාසයේ පින්නතුනේ සිදුරු දෙකේ මුල් හරියේ එලුකු රේඛාකාරයේ සටහනක් ඇති තැන ශබ්ද අරමුණු ඇදගැනීමේ ස්වභාවය හැකියාව ඇති ගාන ප්‍රසාදයේ පිහිටලා තියෙනවා. ඊළඟට ගන්ධ අනත්ත. මේ ගන්ධ රූපය අනාත්මයි කියලා මෙනෙහි කරන්න කිව්වා. ජීව අනත්ත. ඒ කියන්නේ ජීව ප්‍රසාදය අනාත්මයි කියලා මෙනෙහි කරන්න කියලා කිව්වා. එතකොට මිහිරි රස, අමිහිරි රස, පොදුවේ රස විඳ ගැනීමේ ස්වභාවය, ආසාව, කැමැත්ත නිදන්ගත වෙලා තියෙනවා මේ තුල. ඒතකොට කර්මයන්ගෙන් තමයි හටගත්තේ සතර මහා භූතයන්ගේ ප්‍රසාද රූපයේ ජීව ප්‍රසාදේ දිවාග රස විඳ ගැනීමේ ස්වභාවය නිදන්ගත වෙලා තියෙනවා. එදකට සතර මහා භූතයන්ගේ ප්‍රසාද රූපයේ වශයෙන් ජීව ප්‍රසාදේ පිළිලා තියෙනවා. ඊළඟට පින්නතුනේ මේ රස අනාත්තාව. ඒ කියන්නේ රස රූපය අනාත්මයි කියලා මෙනෙහි කරන්න කියලා කිව්වා. ඊළඟට අපි ගත්තොත් මේ දේශනාවේ සඳහන් වෙනවා කායෝ අනාත්තා. ඒ කියන්නේ කාය ප්‍රසාදය අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න කිව්වා. ඒ කියන්නේ පින්නතුනේ දැන් ස්පර්ශ විඳ ගැනීමේ ස්වභාවය තණ්හාව නිරන්ගත වෙලා තිබෙනවා. මේ තුල. ඒතර කර්මයන්ගෙන් හටගත්තේ සතර මහා භූතයන්ගේ ප්‍රසාදයක් තමයි මේ කාය ප්‍රසාදය කියලා කියන්නේ. මුළු සිරුර පුරාම නියපොතු අගහැර. හිසකෙස් සුත් නැර. ඊළඟට මේ හැමේ තියෙන හම් කැබිලි. ඒ හම් කැබිලි හැර. බාහිර සියලුම අවයවවල සීතල රස්නය, තද ගතිය, මෘදු ගතිය, සෙලවෙන ගතිය, වැදගැනීමේ ගතිය ප්‍රසාද රූපය තුල තියෙනවා. දැන් මේ කාලේ මේ නවීන පන්නේ දුරකථන පාවිච්චි කරන නිසා කෙනෙකුට පුළුවන් මේක පරීක්ෂා කරලා බලන්න නියපොතු වලින් ඔබේ දුරකථනය පාවිච්චි කරන්න බෑ. හැම ගෑවෙන්නම ඕන. ඊළඟට පොට්ටබ්බ ආනත්තා ස්පර්ශ රූප තුනම අනාත්මයි කියලා මෙනෙහි කරන්න කියලයි භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වවදලා. ඊළඟට පින්නතුනේ මනෝ අනත්තා මේ චිත්ත සංතතිය අනාත්මයි කියා මෙනෙහි කරන්න කිව්වා. ඊළඟට ධම්මා අනාත්තා. ඒ කියන්නේ සිතට අරමුණ අරමුණ වන ධර්ම අනාත්මයි කියලා මෙනෙහි කරන්න කියලා කිව්වා. ඊළඟට අපිට භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ කතමාචානන්ද අසුභ සංඥා. ඉදානන්ද බික්කු ඉමමේව කායං උද්දං පාදතලා අදෝකී සමත්තකා තජ පරියන්තං ආදි වශයෙන් පූර්වන් නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති. මේ අසුභය වඩන්න කියලා කිව්වා අපේ හිස හිස ගැස්වල උඩ ඉඳලා හිස ගැස්වල ඉඳලා පාදේ පතුල දක්වාම අසුභය වඩන්න කිව්වා. හැබැයි මතක තබා ගන්නට ඕන අසුභය වඩනකොට අමිහිරි ලෙස අප්‍රසන්න ලෙස හිත රිද්දගෙන හිතේ වේදනාවෙන් කවදාවත් අසුභය වඩන්න නරකයි. අපි හිතන්නේ මෙහෙම ඔබේ කැම පිඟානේ ඔබේ බිරිඳ උයපු ඔබේ බිරිඳගේ කෙස් ගහක් වැටලා තියෙනවා. එතකොට මොකක්ද දැනෙන්නේ? තදබල වූ අප්‍රසාදයක් අපිලිගලක් ඇති වෙන්නේ. හිතේ පොඩි පසුබෑමක් ඇති වෙන්න පුළුවන්. ටික දවසක් යනකොට ඒක සාමාන්‍ය දෙයක්. අන්න ඒ වගේ තමයි අසුබය වඩනවා කියලා කියන්නේ මේ මහා අප්‍රසන්න ලෙස මූණෙල්ලගෙන අප්‍රියාවෙන් කරන දෙයක් නෙවෙයි. ඒක ඊටා සුවසේ කරන්න තියෙන දෙයක් අප්‍රසන්නව කරන්න නරකයි. එතකොට දැන් අසුබ වශයෙන් අපිට දකින්න කියලා කිව්වා කේස්, ලෝම්, ඊළඟට නියපොතු, දත්, ඊළඟට සචෝ, මාංශං, නහාරු, අට්ටි, ඇට මිදුළු, ඊළඟට වකුගඩු, හදවත, අක්මාව, ඊළඟට පින්නතුනේ කිලෝමකං, පිහකං, පප්පාසං, අන්තං, අන්තගුණං, උදරියං, කරේසං ඔය විදිහට ශ්‍රාවකයට මෙනෙහි කරන්න කියලා කිව්වා සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්වාසා කේලෝ සිංගානිකාලසිකා මුත්තත් මේ දේවල් මේ දලඹුව ඇලදිව පපුමස බඩවැල අකුණු බහානු නොපැසුණු ආහාර පැසුණු ආහාර ඊළඟට පිත සෙම මල සරව ලේ දහදිය මේද තෙල වරුණු තෙල කෙල සොටු සඳමිදුළු මුත්‍රා මේ සියල්ලම අසාරයි, අසුබයි, දුඟලයි, පිළිකුලයි, අනිත්‍යයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි, සතුන්ට ආහාර වෙනවා, පසට දියට සුළඟට මුසු වෙනවා, නැති බවටපත් වෙනවා කියලා මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරාම අර තදබල වූ රාගය පාලනය කරගන්න පුළුවන්. රාගය නිසා සමාජ ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා කියලා අපි දන්නවනේ. එහෙම පුරුදු කරන්න පුළුවන්. එතකොට ඊළඟට පින්නතුනේ කතමාචානන්ද ආදීනව සංඥා. එතන ආදීනව සංඥා ගැන භාග්‍යතුනාංශ දේශනා කරනවා මේ ශරීරයේ ආදීනව. මේ ශරීරේ කොච්චර නාවලා සුඳ විලෝම් දැල්වලා කොච්චර මාල වලලු මොන මොන දේවල් කරත් මොන මොන විදියට සැප සම්පත් දුන්නත් මේක ආදීනව අපට පුදුම විදියට පේන්න ගන්නවා. කාතමාචාරන්ත ආදීනව සංඥා. මොනෝද මහා ආනන්ද ආදීනව සංඥා ඉදානන්ද බික්කෝ අරඤ්‍යගතෝ ආරුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්කති. ඔන්න ශ්‍රාවකයා ආරණ්‍යයකට හරි රුක්මුලකට හරි ශුඤ්ඤාගාරයකට හරි ගිහිල්ලා නුවණින් මේ ආකාරයට මෙනෙහි කරනවා. බහෝ දුක්ඛෝ කෝ අයං කායෝ මේ ශරීරයේ බොහෝ දුක් ඇත. බහෝ ආදීනෝ බොහෝ ආදීනව ඇත. ඉතිමස්මින් කාය විවිධ ආබාධ උප්පජ්ජන්ති බොහෝ ආබාධ මේ ශරීරේ උපදිනවා. චක්කු රෝගෝ ඇසේ හට ගන්න රෝග ගිහිල්ලා බලන්න පුළුවන් ඇස් වාට්ටු වලට. සෝත රෝගෝ, කන්න රෝගෝ, ඊළඟට ජීවහා රෝගෝ, ගාහන රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ, සාසෝ, පිනාසෝ, ඩහෝ, ජරෝ, කුච්චි රෝගෝ, බඩේ හට ගන්න රෝග, මුච්චි රෝගෝ, පක්ඛන්දිකා, සූලා, විසූචිකා, කුට්ටං ගන්නෝ මේ ආදී වශයෙන් මේ තියෙන රෝග මේ දැන් පින්නතුනේ මේ මේ ටිකයි. නමුත් අද වෙනකොට රෝග ගණන් කරලා බැලුවොත් මං හිතන්නේ 500 ගානකට වඩා ඇති මේ ලෝකේ අකුසලයේ වැඩි වෙන්න වැඩි වෙන්න අලුතෙන් අලුතෙන් තව තවත් රෝග නිර්මාණය වෙනවා. එතකොට දැන් පිත්ත සමුත්තාන ආබාධ පිත නිසා හටගන්න ආබාධ සෙම්ම සමුත්තාන ආබාධ සෙම නිසා හටගන්න ආබාධ වාතය අමාරුව නිසා ඇතිවෙන ආබාධ තියෙනවා ඊළඟට මේ මේ තුන්දුස් කිපීම නිසා ඇති වෙන ආබාධ තියෙනවා. ඍතු වල බලපෑම නිසා ඇති වෙන ආබාධ තියෙනවා. ඊළඟට ඕපක්‍රමික ආබාධ. ඒ කියන්නේ උපක්‍රම නිසා ඇති වෙන ආබාධ තියෙනවා. දැන් මේ කොරෝනා වසංගත උදුරක් කියලා කියන්නේ සමහරු කියන විදිහට මේක කායිකාගේ හරි උපක්‍රමයක් තමයි මේ ලෝකයේට මුදා හැරලා තියෙන්නේ කියලා. ඉතින් එහෙම කිව්වොත් කොරෝනා කියන්නේ ඕපක්‍රමික ආබාධ. ඊළඟට මේ විසම පරිහාරජා ආබාධා මේ ශරීරය වැරදි විදියට පරිහරණය කිරීම නිසා ඇති වෙන ආබාධ කම්ම විපාකජා ආබාධා කර්ම විපාක නිසා ඇති වෙන ආබාධ තියෙනවා සීත උෂ්ණ බඩගින්න පිපාස මල මුත්‍රා මේ ආදී දේවල් වල බොහෝ ආබාධ ඇති වෙනවා බොහෝ රෝග ඇති වෙනවා මේවා ආදීනව මේවා විදර්ශනා නුවණ දිනු කරගන්න පුළුවන් මට විතරයි අපිට විතරයි හැදෙන්නේ කියලා දුක් වෙන එක අඬන හැපෙන එක වද වෙන එක ද්වේෂය ඇති කරගන්න එක නෙවෙයි කළ යුතු වන්නේ ඊළඟට පින්නතුනේ භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාලා කතමාචානන්ද පහාන සංඥා මේක ඊටාත්ම වටිනවා ඉදානන්ද වික්කෝ uppannam කාම විතක්කං නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති ඊළඟට uppannam ව්‍යාපාද විතක්කං නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති uppannam විහිංසා විතක්කං නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති එතකොට මෙතෙන්දි දැන් මේ මොකද්ද මේ කාම විතර්ක? uppannam කාම විතක්කම්. උපන්නා වූ කාම විතර්ක. ඒ කියන්නේ පින්තුනේ දැන් දැකපු ප්‍රියමනාප රාගයේ උපදින දැකපු දේවල් රාගයේ උපදින ප්‍රිය උපබව උපදන ඇහුණු දේවල් කාපු බීපු දේවල් විඳපු දේවල් මේව ගැන නැවත නැවත නැවත නැවත කල්පනා කර කර ඉන්න ගතියක් මේ හිතේ තියෙනවා නොලැබුණු දේ ලබා ගන්න ලැබුණු දේ තව තවත් ආරක්ෂා කර ගන්න තව තවත් මේ ඇහැ පිනවන්න කන පිනවන්න අතීතයට යන්න ආයි ඒ ඔස්සේ අනාගතයට යන්න එහෙම කාම විතරකෙම හිත හිතා ඉන්න කතියක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම පැවිදි ජීවිතයක් ගත කරන අයට තමයි මේක ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙන්නේ. ගිහි ජීවිතයක් ගත කරන අයට නිවස අම්මා තාත්තා දරුවෝ ඇතුළු පවුල් ජීවිතය තුළ මේ කාම විතරක සාමාන්‍ය පරිදි පවත්වගෙන යන්න ඒව බාධාවක් කරගන්න එපා. හැබැයි ගිහි අයටත් gederin එළියේ ජීවිතයේ කාර්යාලයේදී පාරිතුට්ටේ සමාජයේදී වෙන වෙන දකින දකින දේවල් ඇහෙන ඇහෙන දේවල් මත උපන්නා වූ කාම විතරක පාලනය කරගන්න ඒක ඊටාත්ම හොඳයි. එතකොට මේ කාම විතරක මේක සඳහන් වෙනවා නාදි වාසෙති ඉවසන්නේ නැහැ කැමති වෙන්නේ පජහති ඉවත් කරනවා විනෝදේති උපදීන දෙන්නේ නැහැ අභ්‍යන්ති කරෝති කෙලවර කරලා දානවා අනභවංගමයේ නැවත උපදින්න දෙන්නේ නැහැ. ඊළඟට මේ ව්‍යාපාදයේ කියන එක. ඒ කියන්නේ තරහ යන ගතිය. ඒකත් නාදි වාසයේති. කැමති වෙන්නේ නැහැ, ඉවසන්නේ කැමති වෙන්නේ තරහක් උපන්නාම තරහට කැමති නැහැ. ඊළඟට තරහක් උපන්නාම පජහති තරහ ඉවත් කරන්න කිව්වා. විනෝදේති උපදින්න නැති වෙන උපදින්නම දෙන්න එපා තරහා. දයන්ත කරෝති කෙලවර කරනම දාන්න හිතේ උපන් තරහ අයින් කළම දාන්න අනභවං ගමිති නැවත පවතින නැති වෙන්නම අයින් කරලා දාන්න කිව්වා අන බලන්න පහාණය කරන්න තියෙන දේවල් අපිට තරහක් උපන්නොත් තරහ පහාණය කරන්න කිව්වා කාමතරකයක් උපන්නොත් කාමතරකේ පහාණය කරන්න කිව්වා ඊළඟට විහිංසාවිතක් ඒ කියන්නේ මේ අන් අයට වචනින් හිංසා කරන ගතිය අතින් පයින් හිංසා කරන ගතිය ඒ වගේ දේවල් කල්පනා කර කර ඉන්නකොට ඒව වහවහාම ඉවත් කරන්න කිව්වා, අයින් කරන්න කිව්වා, පහාණය කරන්න කියලා කිව්වා. මේ පහාන සංඥාව බලන්න මේව පින්නතුනේ කොච්චර ප්‍රායෝගිකව එදිනදා ජීවිතයට එකතු කරගන්න පුළුවන් දේවල්ද හරිම සරලයි පුරුදු කරන්න පුළුවන්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මෙතෙන් පැහැදිලි කරනවා කතමාචානන්ද විරාග සංඥා ඉදානන්ද බික්කෝ අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉතිපටි සංචික්කති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදිපරිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බානಂತಿ මේක තාමත්ම ලස්සනයි මේ නිවනේ අනුසස් මෙනෙහි කිරීමක් තමයි මෙතෙන්දි කරන්නේ එතකොට ශ්‍රාවකයා ආරණ්‍යයකට හරි රුක් මූලකට හරි ජනශූන්‍ය තැනකට ගිහිල්ලා නුවණින් මෙනෙහි කරන්න කිව්වා ඒ තමයි ඒතං සන්තං ඒතං ප්‍රණීතං ඒතං සන්තං ඒතං පණීතං මේ සාන්තයි මේ ප්‍රණීතයි කියලා. මොකද්ද සාන්ත? මොකද්ද ප්‍රණීත? සබ්බ සංකාර සමතෝ. ඒ කියන්නේ පින්නතුනේ මේ දුක නැවත නැවත සකස් කරන සංස්කාරයන්ගේ සංසඳීම ප්‍රණීතයි සාන්තයි කියලා මෙනෙහි කරන්න කිව්වා. සංස්කාර ධර්ම මොහොතක් පාසා උපදිනවා බිඳිනවා. එතකොට මේ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියල්ල සංකත සංස්කාර. එතන ඒ කියන්නේ ලෞකික සංස්කාර සියල්ලම. එනම් ලෞකික සිත් 81යි, චෛතසික 52යි, රූප 20යි. මේ සියල්ලම සංසිඳුණු බව දැනෙන්න ගන්නවා. එවිට හිතෙන්නේ එවිට ඒක කල්පනා කරන්න කිව්වා අනේ මේක මොනතරම් සාන්තයිද ප්‍රණීතයිද නිර්වාණ ධාතුව සංස්කාරයන්ගෙන් තොරයි කියන එක අපි තේරුම් ගන්නට ඕන ඊළඟට දැන් මෙතෙන්දි සඳහන් කරනවා සබ්බූ පදිපටි නිස්සග්ගෝ. ඒ කියන්නේ මේ සියලු උපදීන් අත්හැරීමේ නිවන සාන්තයි ප්‍රණීතයි කියලා මෙනෙහි කරනකොට දැන් උපදී හතරක් තියෙනවානේ කාම උපදී කන්ද උපදී ක්ලේශ උපදී අபிසංකාර උපදී දැන් කාම උපදී කියන්නේ කාම තණ්හාවට කියන නම කන්ද උපදී කියන්නේ ස්කන්ධ කෙරෙහි තෘෂ්ණාව නැති වෙනවා අන්න ඒක. එතකොට ස්කන්ධ කෙරෙහි තියෙන තණ්හාව නැති වීම. නිවන් දකින්නතුරු කන්දු උපදි තියෙනවා. ඒ වගේම ක්ලේශ උපදි. ඒ කියන්නේ අර 1500ක් වූ කෙලෙස් අහෝසි වීම. එතන කතා කරන්නේ. ඊළඟට අபிසංකාර උපදී. ඒ කියන්නේ කුසල කුසල කර්ම ඒ සියල්ලම අතහරිනවා. ඊළඟට තණ්හක්කයෝ කියන වචනේ තියෙනවා. එතන ඒ කියන්නේ මේ තණ්හාව ක්ෂය වීම සාන්තයි ප්‍රණීතයි. 108ක් වූ තෘෂ්ණාව ක්ෂය වීම සාන්තයි ප්‍රණීතයි කියලා හිතන්නේ. ඒ වගේම විරාගය. දැන් අපි දන්නෝනේ ලෞකික අරමුණු සමගම තමයි මේ හිත නිතරම තියෙන්නේ. එතකොට ලෞකික අරමුණු වලින් හිත වෙනස් වීමයි විරාගෝ කියලා කියන්නේ. හිත නිර්වාණ ධාතුව අරමුණු වෙලා තිබීම විරාගෝ කියන්නේ. එතකොට විරාග දෙකක් තියෙනවා කය විරාග අච්ඡන්ත විරාගය. දැන් කය විරාග කියන්නේ නාම රූපවල ෂණික ෂණික විඳියාම. අච්ඡන්ත විරාග කියන්නේ නිර්වාණය ඒ නිවන සාන්තයි ප්‍රණීතයි කියලා මෙනෙහි කරන්නේ. ඊළඟට පින්නතුනේ බලන්න දැන් කතමාචානන්ද නිරෝධ සංඥා. ඔන්න නිරෝධ සංඥා ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. දැන් අර විරාග සංඥාවේ විස්තර කරනවා වගේම තමයි මෙතනත් පැහැදිලි කරලා තියෙන්නේ. හැබැයි අපි හොඳට තේරුම් ගන්නට ඕන මෙතෙන්දි ශ්‍රාවකයට මෙනෙහි කරන්න කියලා තියෙන්නේ මේ නිර්වාණ ධාතුව ප්‍රණීතයි සාන්තයි කියලා හිතන්න කිව්වා. දැන් අපි දන්නවනේ පින්නතුනි මේ ගොඩ ගැහලා තියෙනවනේ අපිට සංඥා ගොඩක්. ඒකට සංඥා ගොඩක් ගොඩ ගැහලා තියෙනවා කියලා අපි දැකලා බලලා අන්න ඒ සංඥා වල ආස්වාදය දකිනවා. ආදීනමේ දකිනවා. ඒ සංඥා ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ. ආන් එතකොට ඉතින්දී නිරෝධ සංඥාව ඒ ශ්‍රාවකයට දකින්න පුළුවන්කම තියෙනවා. ඊළඟට පින්නතුනේ අපි ගත්තොත් දැන් මේ කතමාචානන්ද සබ්බලෝකයේ අනවිරත සංඥා. මේකත් ඉතාමත්ම ප්‍රායෝගිකයි අපිට අපේ ජීවිතය තුළදී ඉතාමත්ම හොඳට පුරුදු කරන්න පුළුවන් ශ්‍රාවකයෙකුට භාගතුන් වහන්සේ දේශනා කරනවා ඉදානන්ද බික්කෝ යේ ලෝකේ උපායුපාදානා චේතසෝ අදිඨානාදි නිවේසානුසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ එතකොට මෙතන දැන් සබ්බ ලෝක කියලා කියනෝනේ එතකොට සබ්බ ලෝක කියන්නේ මොකද්ද මෙතෙන්දී සබ්බ ලෝක කියලා කියන්නේ පින්නතුනේ මේ ස්කන්ධ ලෝකයට එතකොට ස්කන්ධ ලෝකයට නොඇලී සිටීමේ සංඥාවක් ස්කන්ධ පංචකයට නොඇලී සිටීම. ස්කන්ධ ලෝකය මගේය, මා සතුය, මට ඕනය කියලා අපි මේ ස්කන්ධ ලෝකයේ පස්සේ දුවනවා, හඹා යනවා, එක්කිනා එක්කිනා යට කරගෙන දුවනවා. මෙන්න මේ ස්වභාවය අනිත්‍යයි කියලා දකිනවා. මේකට නොඇලී ඉන්න කියලා දේශනා කළා. මේ පංචපාදානස්කන්ධය නොඇලී ඉන්න කියලා දේශනා කළා. ඒ කියන්නේ පින්නතුනේ දැන් මෙහෙමනේ දැන් අපි දන්නවා මේ ඇහැ නම් වූ ලෝකය. ඊළඟට ඇහැට පේන රූපය නම් වූ ලෝකය. ඊළඟට ඇහි පහළවන ස්පර්ශ නම් වූ ලෝකය. ඊළඟට ඇහි පහළවන වේදනා නම් වූ ලෝකය. ඇහි පහළවන සංඥා නම් වූ ලෝකය. ඇහි පහළවන වේදනා නම් වූ ලෝකය. ඇහැ පහළවන විඥානය නම් වූ ලෝකය. ඒ වගේම ඇහි පහළවන ලෝභය නම් වූ ලෝකය. ඊළඟට මේ ඇහැ නිසා පහළවන විතරක නම් වූ ලෝකය. විචාර නම් වූ ලෝකය. ඇහැ නිසා පහළවන. එතකොට මෙන්න මේක තමයි ලෝකය ලෝකය කියලා කියන්නේ. එතකොට කන, නාසය, දිව, ශරීරය මේ ඔක්කොටමත් මේ විදිහටම නෝනෙන් අපි ගලපලා අරගන්නට ඕන. එතකොට මෙන්න මේ ලෝකයට නොඇලී සිටීම මේ ලෝකෙට නොඇලී සිටීම සබ්බ කතමාචානන්ද සබ්බ ලෝකේ අනවිරත සංඥා මේ ලෝකෙට නොඇලී සිටීම ඒ සංඥාව අපට උපදව ගන්න කිව්වා. දැන් මෙතෙන්ද කියනවා මේ අදිත්‍යානාවි නිවේසානුසය. මෙතන අදිත්‍ය කියන්නේ පින්නතුනේ තණ්හාව. අබිනිවේසානුසය කියන්නේ දිට්ටි. එතකොට මේ තණ්හාව සහ දිට්ටි කියන දෙක උපාදානස්කන්ධය අරමුණු කරනවා. දැන් මේ පංච උපාදානස්කන්ධය පවතින්න පුළුවන් ආකාර 11යි තියෙන්නේ. එක්කෝ අතීතයේ, එක්කෝ අනාගතයේ, එක්කෝ වර්තමානයේ, එක්කෝ තමා තුළ, එක්කෝ බාහිර, එක්කෝ හීන වශයෙන්, එක්කෝ ප්‍රණීත වශයෙන්, එක්කෝ ගුරුසු වශයෙන්, එක්කෝ සියුම් වශයෙන්, එක්කෝ දුර වශයෙන්, ළඟ වශයෙන් ඔච්චරයි. එතකොට ඔය ආකාර 12ටම යන්න නොදී 12 තුළම පවතින නොදී තියාගන්න ස්වභාවයක් තමයි අපිට පෙන්වවදාලේ. එතන දැන් මේකේ තව වචනයක් ඔබට ඇහෙන්නේ නැති පජහන්තෝ. පජහන්තෝ කියන්නේ මේ තණ්හා දිට්ඨි දෙක දුරු කරනවා කියන එක. එතකොට විරමති කියන්නේ වලකිනවා. තණ්හා දිට්ඨි දෙකේ ඇලෙන්නේ වලකිනවා. මේ කියන්නේ අර උපාදාන පහණයමයි. එතකොට උපාදානේ පහණය කරන්නේ කොහොමද? පින්නතුනේ සමාධි භාවනා වඩලා විපස්සනා භාවනා වඩලා මඟඵල ලැබීමේ මේ ditthi උපාදානය සෝවාන් වීමෙන් නැති වෙනවා. ඊළඟට තණ්හාව මාර්ග හතරෙන් ටික ටික දුර වෙලා යනවා. අපි ගත්තොත් සෝවාන් වීමෙන් අර අපාගත වීමට හේතු වන තණ්හාව තියෙනවනේ. ආන්න ඒක නැති වෙනවා. ඊළඟට සතරදාගාමී මාර්ගයටපත් වීමෙන් එක භවයක්ට වඩා ඉපදීමට හේතු වෙන තෘෂ්ණාව දුර වෙලා යනවා. ඊළඟට අනාගාමී මාර්ගයෙන් සියලු කාම තණ්හා දුරු වෙනවා. ඊළඟට පින්නතුනේ අරහත් මාර්ගයෙන් භව තණ්හාව දුරු වෙනවා. ඉතින් මේ මාර්ග හතරේ තෘෂ්ණාව ටික ටික තමයි දුරු වෙලා යන්නේ. ඒකට මේ ගැන මෙනෙහි කිරීමක්. සමග ඒ ශ්‍රාවකය තුළ සබ්බ ලෝකයේ අනවිරත සංඥා කියන ස්වභාවය සකස් වෙන ගන්නවා. ඊළඟට අපි ගත්තොත් පින්නතේ කතමාචානන්ද සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. ඒ කියන්නේ මේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වුණු සංකත සංස්කාර අනිත්‍යයි. අනිත්‍යයි. සබ්බ සියලු සංස්කාර අනිත්‍යයි. එතකොට අපිට හිතෙන්නේ මේ සියලු සංස්කාර නිට්ටයයි සැපයි සුන්දරයි කියලානේ. ඒ කියන්නේ දැන් අපි හිතින් හිත හිතා ඇඳුම් ගන්නවා, විලාසිතා කරනවා, කොණ්ඩ වවනවා, පාට කරනවා, එක එක දේවල් කරන මේව ඔක්කොම නිත්‍ය ස්ථිර සැපයි සුන්දරයි කියලා හිතන්නේ. නමුත් මේ සියලුම සබ්බ සංස්කාර අනිත්‍යයි. අවිද්‍යා පත්‍ය සංකාරනේ අවිද්‍යා සාගත හිතින් සකස් කරන සංස්කාර ඔක්කොම අනිත්‍යම තමයි. දැන් පින්නතුනේ මේ ඔය බුරුම ත්‍රිපිටකයේ කතමාචානන්ද සබ්බ සංකාරයේසු අනිත්‍ය කියලා අනිත්‍ය සංඥා කියලා තියෙන්නේ. අයන්න, නියන්න, අල්ට යන්න, තයන්න. අනිත්‍ය. අපේ ත්‍රිපිටකයේ තියෙන අනිත්‍ය අනිත්‍යයි වෙනස් වෙනවා ඒක අනිත්‍ය කියන එකේ අදහස යහපත් නෑ ඉෂ්ට නෑ හොඳ නෑ එතකොට ඒ බුරුම ත්‍රිපිටකයේ තියෙන එකත් ඉතාමත් හොඳ අර්ථයක් මතු කරලා දෙනවා මේ සියලු සංස්කාර යහපත් නෑ හොඳ නෑ ඉෂ්ට නෑ අපිට අපි හිතන දේ නෙමේ ලැබෙන්නේ නොහිතන දේ ඉදානන්ද වික්කු සබ්බ සංකාරේ අත්ථීයති එතකොට මේ සමත වශයෙන් ආලෝකය වඩලා නාම රූප වල යථා ස්වභාවය දකිනකොට බලවත්ව දකින්න ගන්නකොට ඒ ශ්‍රාවකය තුල හරායති. ඒ කියන්නේ ලැජ්ජාවක් ඇති වෙනවා. සංස්කාරයෙන් jigucchati නෝණින් සලකල පිළිකුල් කරනවා. සියලු සංස්කාර එපා වෙනවා. මේ හරියට සංස්කාර පින්නතුනේ මේ පැහැදිලි කරලා තියෙන්නේ අනුන්ගේ ගත්ත ඇඳුමක් වගේ කියලා. හිතන්නකෝ අනුන්ගෙන් ගත්ත ඇඳුමක් ඇඳගෙන ඔන්න කෙනෙක් ඉන්න පිරිසක් මැද. දැන් ඇඳුම අයිතිකාරයා ඇවිල්ලා බැනලා ගහලා ඇඳුම උදුරගෙන යනවා. ඒතර මොන තරම් ලැජ්ජාවට අපහසුතාවයට පත් වෙනවද? අන්න ඒ වගේ තමයි කියනවා මේ අපි හදාගෙන ඉන්න අවිජ්ජාසහගත සංස්කාර හදාගෙන හිටියට ඒවා හේතුන්ගෙන් සකස් දේවල් හේතු නැතිවීමෙන් නැති වී යනකොට ලැජ්ජාවටපත් වෙනවා දුකට වෙහෙසටපත් වෙනවා කියලා තමයි බුදු දේශනාවේ දේශනා කළේ. ඊළඟට පින්න තුනේ මේ දේශනාවේ තියෙන්නේ ආනාපාන සති භාවනාව 10 වෙනි සංඥාව. ඒතර ආනාපාන සති එකේදී දැන් අපි දන්නවනේ දීගං මේ දීගං වාසන්තෝ රස්සං වාසන්තෝ ඒ ටික ඊළඟට සබ්බකාය පස්සම්බයං ඒ හතර ඊට පස්සේ පීතිපටි සුඛපටි සංවේදී චිත්ත සංඛාර පස්සම්බයං චිත්ත සංඛාරං ඒ ඒ හතර ඊට පස්සේ චිත්තපටි සංවේදී අභිප්‍රමෝදයන් සමාදාහං චිත්තං විමෝචයන් චිත්තං ඒ හතර ඊළඟට අනිච්චානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී ඒ හතර ඉතින් මේ දේවල් අපි දියුණු කරන්නට ඕන පුරුදු කරන්නට ඕන පුහුණු කරන්නට ඕන දෑත දෙපය ශක්ති සම්පන්නව තියෙන කාලේ හිතේ හයියක් තියෙන කාලේ පින්නතුනි කෙනෙකුට මේ ලෞකික ජීවිතේ දෙකින් දෙකට නිന്ദා අපහාසෙන්න ගත්තොත් කරදර පිට කරදර එන්න ගත්තොත් අපහාසෙන්න ගත්තොත් ගොඩාක් හිතරිදලා ජීවත් වෙනෝතින් ආන්න එවැනි ශ්‍රාවකයා මේ දස සංඥා වලින් කුමක් හෝ එකක් දකින්න පුරුදු කරන්න සතියක් එකක් නුවණින් දකින්න බලන්න ඊළඟට තව එකක් ඔය විදිහට පුරුදු කරන්න ගන්න පුහුණු කරන්න ගන්න තමා තුළින් මේ සංඥා දකින්න ගන්න 10ම එක සැරේ බදා ගන්න යන්න එපා. 10න් අපි හිතමු දැන් කෙනෙක් ඉන්න පුළුවන් uppannam kama vitakkan කියන එක. ඒ කියන්නේ උපන්නා වූ කාම විතරක නිසා ඒ ශාවකයා බොහෝ දුකට වේදනාවට පත්වෙච්ච කෙනෙක් වෙනවා. ඊළඟට uppannam ව්‍යාපාද විතක්කා. උපන්නා වූ තරහ නිසා එයා තරහෙන් බැටකන කෙනෙක් වෙන්න පුළුවන්. uppannam විහිංසා විතක්කා. එතකොට මේ විහිංසා විතරක නිසා එයා බැට කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එයාට එතකොට ඒ තමන්ගේ ඒ ස්වභාවය දැකලා ඒ පාලනය කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තව කෙනෙක් අපි හිතමුකෝ තමන්ගේ කේස් ලොම් නියදත් හැම වකුගඩු පෙනහළු තමන්ගේ නිරෝගකම තමන්ගේ ලස්සන නිසා මාන්නය, අහංකාරකම, උද්දච්චකමක් ඇති කරගෙන ආඩම්බරකමක් ඇති කරගෙන ඉන්න වෙන පුළුවන්. ඒතර ඒ ආඩම්බරකම නිසා එයාට පින්නතුනි කුසලය වැහිණ ගන්නවා. එයාට අකුසලයේ විවෘත වෙන්න ගන්නවා. එතකොට ඒ ශ්‍රාවකයා අසුභය වඩන ගත්තට පස්සේ එයාට කුසලයේ විවෘත වෙලා අකුසලයේ වැහෙන්න ගන්නවා. මේ අනුන්ගෙන් ගත්ත ඇඳුමක් වගේ අනුන්ගේ ගෙදරක ජීවත් වෙනවා වගේ ශරීරයක් තියාගෙන අපි පින්නතුනේ ජීවත් වෙන්නේ. ඒ නිසා එහෙම ජීවත් වෙන අපිට මේ දස සංඥා දිනු කළොතින් මහත් ආනිසංසයක් ඇති වෙනවා. දැන් නිකමට හිතන්න ඔබ රෝගී වෙලා ඉන්නකොට ඔබ මේ දස සංඥා පුරුදු කරපු කෙනෙක් නම් ස්වාමින් වහන්සේලා ඇවිල්ලා මේ දසඤ්ඤා මේ ගිරිමානන්ද සූත්‍රයේ සජ්ජායනා කළොතින් ඔබ S2 වහගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. S2 අරගන්න බැරි තරමටම කතා කරන්න බැරි තරමටම අසනීප වෙලා ඉන්නව වෙන්න පුළුවන්. හැබැයි ඔබට මේ කනට හොඳට ඇහෙනවා නම් බලන්න ඔබ පුරුදු කරපු කෙනෙක් නම් මේ සූත්‍ර දේශනා අහගෙන ඉන්නකොට ඔබේ හිතේ කොච්චරක්නම් චිත්ත සමාධියක් උපදිනවද? ඔබට කොයිතරම්නම් ලස්සනට මේ මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන අයුරු දකිමින් ජීවත් වෙන්න පුළුවන්ද? ඔබට සුගතිය අදිෂ්ඨාන කරගෙන ඉන්නට පුළුවන්. අතීත අකුසල් වලින් අත මිදෙන්නට පුළුවන්. හැබැයි මතක තබා ගන්නට ඕන. මේ සූත්‍ර දේශනාව පුරුදු කළත් පුහුණු කළත් නැතත් මේකේ ආනිසංශයක් බලවත් ලෙස තියෙනවා. ආනුභාවයක් තිබෙනවා. හැබැයි මේකෙන් අර අපේ තුමුකු කෙනෙක් අසනීපලා රෝගීව ඉන්නවා එයාට මේ සංඥා සූත්‍ර දේශනාව සජ්ජායනා කරන හැබැයි මෙයා මේ එකක්වත් දන්නේ නැහැ පුරුදු කළා නැහැ පුහුණු කළා නැහැ එතකොට පුරුදු කළා නැත්නම් පුහුණු කළා නැත්නම් එයාට මේකෙන් ගොඩාක් ප්‍රතිඵල ගන්න නම් හම් වෙන්නේ නැහැ. ඒ නිසා අපි වහවහ මේ දේශනාව පුරුදු කරමු, පුහුණු කරමු. එවිට ගොඩාක් ජීවිතයට සැනසෙල්ලක් ලැබෙනවා. ඉතින් එහෙමනම් මේ ගිරිමානන්ද සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ අනුභවයෙන් ඔබ සියලු දෙනාගේම අකුසල දුරු වේවා ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන්නට යෙදුණු පින්වත් සියලු දෙනාටම තව තවත් මෙවැනි උතුම් සද්ධර්මානුශාසනාවන් සිදු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ඒ වගේම ඉෂ්ට දේවතාවුන් වහන්සේලා දෙවිවරු මේ පින්කම් දැකලා බලලා ආයුෂෙන් වර්ණයෙන් බලවත් වේවා ශක්තිමත් වේවා සෝසේ දෙවිසුර භුක්ති විඳින ගමන් ඔබ හැම සිරු දනාමත්ම ආරක්ෂා කරගනිත්වා ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට දෙවිවරුන්ටත් නිවන් පිණිස මේ පින් හේතුපකාර වේවා ඔබ අප හැම සිරු දනාටමත් මේ පින් නිවන් පිණසම හේතුපකාර වේවා සාදු සාදු සාදු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන්ත් වහන්සේ අතුරුගිරිය අබේපුර අබේ දර්ශනාරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පරපාමුල්ලේ සිරිවිමල ස්වාමීන් වහන්සේ උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපේ සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු ඔබට මෙම ධර්ම